තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සදාවත් පින්වතුනි ඔබ ජීවිතාව ඉගෙන ගත්තා භාවනාවක් මේ ජීවිතයට ප්‍රගුණ කර ගැනීමට ඔබ තුල තිබිය යුතු සුදුසුකම් ගැන ඒ තමයි ඔබට නිදහස් චින්තනයක් අවශ්‍යයි මේ මනස දිනු කරගැනීමේ වටිනාකම ගැන ඔබ තීරුම් අරගෙන සිටින්න ඕන. මේ දුර්ලභ මනුස්ස ජීවිතයේ ගෙවී යන්න කලින් මේ මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගත යුතුයි කියලා ඔබ මතයකට පැමිණ සිටින්න ඕන. ඔබේ සිත දියුණු කිරීමේ සියලු උපදෙස් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තිබෙන බව ඔබ පැහැදිලි සිටින්න ඕන. මෙන්න මේ කරුණ සැලකිල්ලට අරගෙන අද අපි ඔබට ඉගෙන ගන්න සලස්වන්නේ භාවන මූලික භාවනා ක්‍රම දෙකක් ගැනයි. ඒකෙන් පළවෙනි භාවනාව තමයි සමත භාවනාව. ඊළඟ භාවනාව තමයි විදර්ශනා භාවනාව. මේ භාවනා දෙකම බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම අවධාරණයෙන් ප්‍රකාශ කොට වදාලා ජීවිත අවබෝධයට අතිශයින්ම උපකාර වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ සමතෝ භික්කවේ භාවේතබ්බෝ මේ සමත භාවනාව දියුණු කරන්ට ඕන ප්‍රගුණ කරන්ට ඕන සමත භාවනාව ප්‍රගුණ කිරීමෙන් සිත දියුණු වෙනවා සිත වැඩෙනවා කියලා කියනවා විපස්සනා භික්කවේ භාවයේ තබ්බා විදර්ශනා භාවනාවත් වැඩි යුතුයි විදර්ශනා වැඩිවීමෙන් ප්‍රඥාව දියුණු වෙනවා විදර්ශනාව කියලා කියන්නේ යමක යම් යමක ඇත්ත විමසා බැලීම ප්‍රඥාව කියලා කියන්නේ ඒ ඇත්ත ඒ ආකාරයෙන්ම දැකීමේ හැකියාව. එතකොට සමත භාවනාව දිනු වීමෙන් ඔබේ සිතේ තිබෙන දුර්වලකම්, සිත විසිරෙන ගතිය නැති වෙලා සිත ශක්තිමත් වෙලා මේ යමක් අවබෝධ කරගන්න සුදුසු ආකාරයට සිත වැඩෙනවා. ඒකට අපි කියනවා සිත කර්මන්නේ වෙනවා කියලා. ඒ කියන්නේ යමක් අවබෝධ කරගන්න සුදුසු ආකාරයට සිත සකස් වෙනවා. ඒ සකස් වීම සිදුවන්නේ සමත භාවනාවෙන්. විදර්ශනා භාවනාවෙන් කරලා දෙන්නේ ජීවිත ආબોධය ඇති කරන වෙන එක. ජීවිත ආબોධය ඇති කරලා දෙන්නේ ප්‍රඥාව තුලින්. ප්‍රඥාව කියලා කියන්නේ යම්කිසි දෙයක ඇති ඇත්ත ස්වභාවය ඒ විදිහටම දැකීමේ හැකියාවට. මේ දෙක වෙන් කරන්න බෑ පින්වතුනි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ජීවිත අවබෝධය ලබා ගන්න කෙනෙක් එක්ක ඉස්සෙල්ලා සමත භාවනාව වඩලා ඊට පස්සේ විදර්ශනාවට ඒක හරවලා. එහෙම නැත්නම් විදර්ශනා භාවනාව ඉස්සෙල්ලා වඩලා සමත භාවනාවට හරවලා. එහෙම නැත්නම් මේ දෙකම එකට වැඩෙන අය. ඒ පළවෙනි කොටසට කියනවා සමත පූර්වංගමෝ විපස්සනා වඩන අය කියලා. සමත කුබ්බංගමෝ. සමතය මුල් කරගෙන විදර්ශනා භාවනාව වඩන අය. දෙවෙනි කොටසට කියනවා විපස්සනා කුබ්බංගමෝ සමතෝ කියලා. විපස්සනා භාවනා මුල් කරගෙන සමත භාවනා වඩන අය. තුන්වෙනි කොටසට කියන යුගනද්ද කියලා. මේ දෙකම එකට වැඩන අය. එහෙම නැතුව තනිකරම විදර්ශනා විතරක් වඩපු පිරිසකුත් නැහැ. තනිකරම සමතේ විතරක් වඩපු පිරිසකුත් නැහැ. මේ නිසා අපි දැන් සමත විදර්ශනා කියන භාවනා දෙක පිළිබඳ තවදුරටත් විස්තර වශයෙන් අපි තේරුම් ගන්නට ඕන. ඒ තමයි සමත භාවනාවෙන් කරලා දෙනවා මේ නීවරණ ධර්ම සංසිඳවලා සිත දියුණු කරන එක. දැන් සමත කියලා කියන්නේ සංසිඳ වීම. දැන් අපේ ජීවිතවල යම්කිසි ගැටලුවක්, ආරවුලක්, ප්‍රශ්නයක් ඇතුණාම අපි කියනවා අපි දැන් මේක සමතේටපත් කරගමු. ඔන්න ඔය අදහසමයි. ඒ කියන්නේ අපි මේක සංසිඳුවා ගමු කියලා. ඒ අදහසමයි තියෙන්නේ මනස සමතේටපත් කරලා දෙනවා. මනසේ අවුල් බව නැති කරලා මනස සංසුන් කරලා දෙන්න පුළුවන්කම අන සමත භාවනාවකින් ලැබෙනවා. විශේෂයෙන්ම මේ මනස අවුල් කරන කරුණු පහක් මේ ජීවිතේ වෙලාගෙන පවතින බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන අපට වදාලා. ඒ පහට කියන්නේ පංච නීවරණ කියලා. නීවරණ කියලා කියන්නේ ඒකට මොකද මේ චිත්ත දියුණුව නැති කරන ප්‍රඥාවට බාධා ඇති කරන ප්‍රඥාව වළක්වන සිතේ දියුණුව වෙනස් කළ දාන තමන් නොමග යවන දෙයට තමයි නීවරණ කියලා කියන්නේ. මේ නිවරණ පහක් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ තමයි තමන් ආශ කරන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට සිත නිතර නිතර දුවන එක. ඒකට කියනවා කාමච්ඡන්දය කියලා. ඊළඟට තමන් ගැටිච්ච අරමුණු වලට ඇහෙන් දැකපුවා, කනින් ආපුවා, නාසින් ආග්‍රහණය කරපුවා, දිවෙන් රස විඳපුවා, කයෙන් පහස ලැබපුවා. මේවා ගැන නිතර නිතර හිතට මතක් කිවි ගැටීමක් ඇති වෙන එක. ඒකට කිව්වා ඒක හඳුන්වා දීලා තියෙනවා ව්‍යාපාද නීවරණය කියලා. ඊළඟට Tamanට මේ හිත දියුණු කරන වැඩපිළිවෙල කරගන්න බැරි මට්ටමට Taman අලස වීම Taman නිදිමතටපත් වීම කම්මැලි වීම ඒකට කියනවා තීන මිද්ද කියලා ඊළඟ එක තමයි Taman ධර්මයේ හැසිරෙන්න තියෙද්දී තමන්ගෙන් වෙච්ච අත්තරදි ගැන කල්පනා කර කර තමන්ගෙන් අත්තර වෙච්ච අත්තරදි ගැන හිත හිතා ඒ වගේම ශෝක කර කර හිත විසිරෙන්න කැමැත්තියි. ඒකට කියනවා උද්දච්ච කුක්කුච්ච කියලා. ඊළඟ එක තමයි මේ තමන්ගේ ධර්ම මාර්ගයේ මේක දිනු කළොත් හරියයිද? මේක හරියයිද? මේක දිනු කරගන්න බැරි වෙයිද? මට බැරි වෙයිද කියකී තමන් හැමතිස්සෙම පසුබහින සැකය. මෙන්න මේව තමයි අපේ සිතේ හැමතිස්සෙම වෙලාගෙන තිබිලා අපිව මානසිකව දිනුවක් කරා යන්නට බාධා කරන වළක්වන දේවල්. මෙන්න මේවා සිතින් සම්පූර්ණයෙන්ම යටපත් කරලා හිත සමාධිමත් කරලා දෙන්න පුළුවන්කමක් සමත භාවනාවට තියෙනවා. ඒ නිසා අපි සමත භාවනාවත් අනිවාර්යයෙන්ම කළ යුතු භාවනාවක්. සමත භාවනාව අපි අනිවාර්යයෙන්ම කළ යුතු භාවනාවක්. ඒ වගේම තව ඒ ඊළඟ භාවනාව තමයි විදර්ශනා භාවනාව. විදර්ශනා භාවනාවත් අනිවාර්යයෙන්ම කළ යුතුයි. විදර්ශනා භාවනාව තමයි යමක තියෙන මූලික ස්වභාවය. ඒ කියන්නේ යමක මූලික ලක්ෂණය. උදාහරණයකට හැටියට අපි කිව්වොත් බුදුරජාණන් වහන්සේ වදාලා හටගත්තු සියලු දේවල් හේතු නිසා හටගත්තු සියලු දේවල් අනිත්‍යයි කියලා. එතකොට මේ හටගත්තු මූලික දේවල් ලක්ෂණය මොකද්ද? අනිත්‍ය. මෙන්න මේ අනිත්‍ය ලක්ෂණය හටගත්තු සෑම දෙයකම තියෙනවා නම් සකස් වෙච්ච සෑම දෙයකම තියෙනවා නම් ඔබ තුලත් මේ අනිත්‍ය ලක්ෂණය තියෙනවා. එහෙනම් ඔබේ ජීවිතේ පුරා මේ ලක්ෂණේ තියෙනවා. දැන් ඔබ මේකට වහන් වෙලා හිටියට මේ අනිත්‍යයට ඔබ මොන නොදී හිටියට අනිත්‍ය දේ අනිත්‍ය වීම ඔබට වළක්වන්න බෑ. අනිත්‍ය දේ අනිත්‍ය වෙනකොට හඬා වැටෙන්නේ නිසා. නමුත් මේකට හඬා වැටෙන්නේ නැතුව අනිත්‍ය දේ අනිත්‍ය වෙනකොට ඔබ අවබෝධයෙන් සිටින්න පුළුවන් නම් අන්න ඔබ තුල ජීවිතය පිළිබඳ අවබෝධයක් තියෙනවා. මේ නිසා මේ අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දැකීමේ හැකියාව දුක් දේ දුක් වශයෙන් දැකීමේ හැකියාව ඒ වගේම අනාත්ම දේ අනාත්ම කියන වචනේ තේරුම තමාගේ වශයෙන් පවත්වන්න බැරි කියන එක. අපි ඒක තවත් සරලව තේරුම් ගන්නවා නම් අයිතිකාරයක් නැති කියන එක. අයිතිකාරයක් නැති දෙයක් දිහා ඒ විදිහටම බැලීමේ හැකියාවට කියනවා අනාත්ම දර්ශනය කියලා. මෙන්න මේ ලක්ෂණ සිහිය මෙහෙवला නුවණ මෙහෙवला විමස විමස විමස විමස බලනකොට ඔබ තුල කිමින් කිමින් දියුණු වෙනවා යමක් විනිවිද දකින්න පුළුවන් හැකියාව. අනිත් හැකියාවට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒ ප්‍රඥාව ලබන්ට උවමනා කරන ආකාරයට හැකියාව දියුණු කිරීමට කියනවා විදර්ශනා කියලා. අනිත්‍ය ඔබට ඔබ මේකෙද ගොඩාක් නුවණ පාවිච්චි කරන්න ඕනේ. කෙනෙක් කියන්න පුළුවන් හා හා අනිත්‍ය භාවනාව සිහි කරන්න එපා. ඔබ ගිහි ගෙදර ඉන්න කෙනෙක් ඒක ඔබට අදාළ නැහැ. ඔබේ ජීවිතේ කඩාකප්පල් වේවි කියලා. එතකොටම ඔබ ඔබේ ස්වාධීන නුවණින් කල්පනා කරලා ඔබ ඒ කෙනාව මනින්න ඕනේ මෙහෙම. මේ කෙනා නම් අමු මිත්‍යා දෘෂ්ටික කෙනෙක්. මේ කෙනා නම් යථාර්ථයට විරුද්ධව කල්පනාවක් තියෙන කෙනෙක්. මේ කෙනා නම් චිත්ත දියුණුවට බාධා කරනු කැමති කෙනෙක්. මේ කෙනා නම් ප්‍රඥාව දියුණු වෙනවට අකමැති කෙනෙක් කියලා තෝරගෙන ඒ අදහස බැහැර කරන්නට ඕන. බැහැර කරලා ඔබේ ජීවිතය තුළ ඔබ හිතන්නට ඕන මෙහෙම. බුදුරජාණන් වහන්සේ මහා කරුණිකයි. බුදුරජාණන් වහන්සේ ජීවිතය අවුල් වෙන කඩාකප්පල් වෙන දේවල් මේ ලෝකයට කියන්නේ නැහැ. ඒවා කියන්නේ පුතඥය විසින්. බුදුරජාණන් වහන්සේ පුතඥ කෙනෙක් නෙමෙයි. අරහත්ත්වයට පත් වෙච්ච නිකේ සුත්තමයන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුතඥන භාවයෙන් ඈතර කරන ධර්මයක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන පුතඥන භාවයෙන් ඈතර වෙලා අරහත්ත්වයටපත් වෙන අරහත්ත්වේ කරා පියනගෙන ශ්‍රාවක සංඝ පිරිසක්. මේ නිසා මම සරණ ගියපු තිසරණේටයි මේ අනිත්‍ය දර්ශනය අදාළ. ඒ නිසා යමෙක් කියනවා නම් මේ අනිත්‍ය දර්ශනීය ජීවිතයට වැඩක් නෑ කියලා ඒ කෙනා තිසරණින් බැහැර වෙච්ච මිත්‍යා දෘෂ්ටික මිත්‍යා මතධරණ පුතත්ජන අන්ධ බාල සත්‍ය කෙනෙක්. කියලා මෙහෙම පැහැදිලිව මෙයව හඳුනා ගන්නට ඕනේ. හඳුනාගෙන ඔබ සම්පූර්ණම ජීවිතය ගැන අවබෝධයකින් කටයුතු කරන්නට ඕනේ. එතකොට දැන් ඔබ මතක තියාගන්න සමත භාවනාව කියලා කිව්වේ සිත තැම්පත් කරන පංච නීවරණ යටපත් කරන සමාධිය දියුණු කරන වැඩපිළිවෙල. සමත භාවනාව තුළින් දියුණු කරගන්න පුළුවන් සමාධිය බොහෝ වෙලාවක් තියාගන්න පුළුවන්කම තියෙනවා. ඒකට කියනවා ධ්‍යාන කියලා. මේ ධ්‍යාන පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ වශයෙන් මේ ධ්‍යාන දියුණු කරන්න පුළුවන්. විදර්ශනා භාවනා මනාකොට හැසිරවීමෙන් දියුණු වෙන්නේ ප්‍රඥාව. ප්‍රඥාව දියුණු වෙන්න දියුණු වෙන්න ඒකනාට මේ තියෙන ජීවිතය ගැන තියෙන අනවශ්‍ය බැඳීම්, ජීවිතය ගැන ගොඩනගන අදාළ නැති ප්‍රශ්න, ජීවිතය ගැන ගොඩනගන අද්භූත ආකල්ප ජීවිතය ගන්න ගොඩනගන මිත්‍යා අදහස් මේ සියල්ලම බැහැර වෙලා යථාර්ථවාදී අවබෝධයක් කරා යාගේ ජීවිතයේ සකස් වෙනවා. එතකොට අපිට මේ සමත භාවනාවෙන් සිත දියුණු කරලා දෙනවා විදර්ශනා භාවනාවෙන් ප්‍රඥාව දියුණු කරලා දෙනවා. මේ සිතත් ප්‍රඥාව දියුණු කරන සමත විදර්ශනා භාවනා දෙකම අපට දියුණු කරගන්න පුළුවන් හොඳ භාවනාවක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරා තියෙනවා. ඒකට අපි කියනවා සතිපට්ඨානය කියලා. මෙන්න මේ සතිපට්ඨාන භාවනාව අපේ ජීවිතයට දියුණු කරගන්න පුළුවන් ආකාරයට ඔබට ඊළඟ වැඩසටහනේදී දැනගන්නට ලැබෙනවා. ඒ නිසා දැන් ඔබ මතක තියාගන්න සමථ විදර්ශනා කියලා භාවනා දෙකක් තියෙනවා. මේ දෙකම ජීවිතයට අත්‍යවශ්‍යයි. මේ දෙකම දිනු කරගන්නට ඔබ මහන්සි ගත යුතුයි. ඔබට තෙරුවන් සරණයි.